teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකි සඳ අද අපේ සිටිජ වැඩසටහන සඳහා සිටිජ සංතාගාරයේ සිටිජ කූටාගාරයේ ඔබ අපේ වාඩි වෙලා ඉන්නේ මේ උදෑසන අලුත් සාකච්ඡාවකට ඔබ දන්නවා සිටිජ හදවතේ මනසේ ඉම් වලලු පුලුල් කරන ප්‍රසාරණය කරන ඉම් ගලවන කහ කතා බහක නියැලෙන කිසියම් පරණාර්ථයෙන් නොඋනත් එක්තරා විදිහට අභියෝගාත්මක කතන්දර වලට ඉඩ ලබා දෙන අවකාශය. අද සිටිජ අවකාශයට පැමිණලා ඉන්නවා ඔබ දන්නවා මම රැගෙන ඉන්නේ මගේ මිත්‍රෝ ඒක බොහොම කෙලින් කියන දෙයක්. මගේ මිතුරෙක් විදිහට මම සලකන නමුත් ඇත්තනේ නෑතදි මම අඳුනගත්ත සහෘදෙක් මිතුරෙක් බුද්ධික බණ්ඩාර. බුද්ධික ඔබටත් මම ආයුබෝවන් කියලා කියනවා. මම බුද්ධිකත් එක්ක පහෝගී කාලේ යම් කතා බහක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් අපිට දෙන්නට ඔක්කොම හොඳටම කතා කරගන්න බැරි වෙලා තියෙනවා. මේකත් පොඩි අවස්ථාවක් සමහර කරුණක් දෙකක් ජීවිතය ගැන වටපිටාව ගැන අපි අත්දැකීම් ගැන හුවමාරු කරගන්න. ඉතින් බුද්ධික මම අද දවසේම අපි දෙන්නයි කතා බහ පටන් ගන්න. මට පහෝගී දවස්වල පහෝගී දවස් ගැන ටිකක් කාලෙක ඉඳලා හිතන හිතිලා අසම්පූර්ණ මගේ වැඩේ කියලා මම කිව්වොත්. වැඩ කිරීම අසම්පූර්ණ වැඩේ ඇත්තටම ඒක පරණ විදිහට කියන්න පුළුවන් ප්‍රතිසංයෝජන. නැවත ජීවිතේ ප්‍රතිසංයෝජන කිරීම වෙන්නේ. අපි දැන් ඩිකන්ස්ට්‍රක්ට් කරලා ඩිකන්ස්ට්‍රක්ට් ඇති වෙනවා. නැවත ජීවිතේ ප්‍රතිසංවිධානය කරගන්න කෙසේද ප්‍රතිසංයෝජනය කරගන්නේ කොහොමද කියන. එහෙම හිතනකොට මට පේන කරුණු තුනක් තියෙනවා. මූලික කරුණු තුනක්. අත් වශයෙන් ඒක අපේ සම්බන්ධතා තුනක් විදිහට සලකන්නත් පුළුවන්. තමන් තමන් එක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන්. අපි අනිත් මිනිස්සු එක්ක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන්. අපි පරිසරයේ ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන්. මේ සම්බන්ධතා තුනක්. ඇත්තටම මේ සම්බන්ධතා තුන නැවත ප්‍රතිසංවිධානය කිරීමේ වැඩක් විදිහට මේක හිතන්න පුළුවන්. එක සියුම් කාරණයක අවධානය කරන්න. මම කැමති මේ වෙලාවේ මේ සම්බන්ධතා තුන දිහා බලන්දි මේවා වෙන වෙනම ඇත්ත වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මේකත් පද්ධතියක් විදිහටමයි දකින්න ඕන. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ, අන්‍යෝන්‍ය වශයෙන් සහභාගී වෙන, එකිනෙක මත බලපෑම් කරන, එකිනෙක මත යැපෙන පරණ පුරාණ බෞද්ධ ආදර්ශකොත් පටිච්ච සමුප්පාද අන්‍යෝන්‍ය වශයෙන් පවතින සම්බන්ධතා තුනක්. ඉතින් අධ්‍යතන ලෝකේ නූතන ලෝකෙට අපිට වඩා වඩා පේන්නේ නූතන අර්බුදය කියලා අපි ඒ වැඩසටහන තුළ සාකච්ඡා කරපු දේ ඇතුලේ අපේ විශාල අර්බුදයක මනුෂ්‍ය වර්ග අර්බුදයක ඉන්නවා. අපේ පරණ සිහින බැලු බැලමට දාලා යන්න ඕනද කියන වගේ ප්‍රශ්නකට පහුගිය දශක 2 3 4 තුළ මිනිස්සු තා උදාරම් සිහින ඊට වඩා යහපත් සමාජයක් මනුෂ්‍ය සමාජයක් පිළිබඳ සිහින දාලා යනවද දාලා යන්න ඕනද මේ තියෙන දේ අපිට එහෙ බාර අරගෙන ඉන්න වෙනවද වගේ ප්‍රශ්න මැද්දේ තමයි මේ ගවේෂණ ලෝකෙ පුරා වෙන ගවේෂණ මේ සිද්ධ වෙන්නේ නැත් වශයෙන් සිහින පවා ප්‍රතිසංයෝජනය කරගන්න ඕන වෙලාවක් කියලා මම හිතන්නේ. පරණ හීන අපි අතාරිනවද නැද්ද කියන වඩා සිහිනේ අලුතෙන් දකින්න හීන ප්‍රතිසංයෝජන රීකන්ස්ට්‍රක්ට් කරන්න. ඒතර මේ රීකන්ස්ට්‍රක්ෂන් වැඩක් විදිහට තමයි මට පේන්නේ නැවත ගොඩ නැගීමේ ඒ අර්ථයෙන් නෙවෙයි. ඒතර අර මම කියපු සම්බන්ධතා තුන ඔන්න මෙහෙම ඉංග්‍රීසියෙන් කෝත් එකක් පැත්තෙන් තියෙනවා රීකන්සිලේෂන්. අපි සමාජයේ නැවත එකිනෙකා අතර සහ සම්බන්ධය ඇති කිරීමේ වැඩේ. ඊට පස්සේ තියෙනවා රීකනෙක්ටිං විත් නේචර් කියලා කියන්න පුළුවන්. අපි නැවත පරිසරයට සම්බන්ධ වීම. දැන් හුඟක් තියෙනවා නූතන යුගය ආපු එකක් තමයි පරිසර සංරක්ෂණය කියන නෝ. ඔක්කොම අවුල් වෙගෙන යනකොට අපි පරිසරයේ කෞතුක භාණ්ඩයක් විදිහට සංරක්ෂණය කරන්න පුළුවන්ද කියන වගේ. නැත්නම් එහෙම කරන්න බෑ නේද? අපි පරිසරයත් එක්ක අවනාම එකට ජීවත් වෙච්ච. එතන ජීවිතයේ මේ සම්බන්ධතාවය ගැන තමයි අපි අලුතෙන් හිතන්නේ. එතන පරිසරයත් එක්ක අපි නැවත සම්බන්ධ වෙලා පරිසරයේ සමග එකට ජීවත් වෙන්නේ කෙසේද? මේක අලුතෙන් සකස් කරන්න ඕනේ, හිතන්න ඕනේ, පරිකල්පනය කරන්න ඕනේ. ඊගොඩට අපි අපිත් එක්ක තියෙන සම්බන්ධය අභ්‍යන්තර මම මං කවුද ආදි වශයෙන් මේ ප්‍රශ්නේ. දැන් රීකන්සිලියේෂන් පැත්තේ තමයි විශාල සමාජීය ජීවිතය තියෙන්නේ. ඒකේ මාතෘකා රාශියක් තියෙන්න පුළුවන්. මිනිස් අතර ભેදද නමුත් අවසානයේ කන බොන දේ අපි නැවත අපි මේවා සකස් කරගන්නේ කොහොමද? අපි පරණ විදිහට කාපු බීපු විදිහට හරියද? කෑම බීම ඇඳුම් පැළඳුම් අපේ පැවැත්ම නිෂ්පාදනය කරගත්ත විදිහ හරියද? ඉතින් පැරණි සිහිනේ තමයි අපි එක්තරා විදිහකට මේ පෞද්ගලික මේ කඩාගෙන බිඳගෙන යන වෙන දේ වෙනුවට සාමූහික පුරාණ සාමූහික අර්ථය. මේ සාමූහිකව සියලු දෙනාගේ යහපතට මේ කරුණු කාරණා ජීවිතයට අවශ්‍ය සපෝට් සිස්ටම්ස් නැත්නම් ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් අපි නැවත නිෂ්පාදනය කරගන්නේ බෙදා හදාගන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. ඉතින් මම මම දන්නා බුද්ධික මේ මේ කරුණ වලින් සමහර සමට බුද්ධික වෙනම අදහස් තියෙන අතුල නෝ මේ සමහර කරුණු යම කියපු දේ සමහර තැන්වල ඔබ ඔබත් ඔබේ සමහර මිතුරුනොත් කිසියම් ගවේෂණයක කිසියම් ගොඩනැගීමක නැත්නම් සෙවීමක බැලීමක ඉන්නවා කියන එක තමයි මට මගේ අදහස. සමහරට අපි ඒත් එක වඩලා ඉන්න එළියේ වඩලා ඉන්න මේ අවකාශයේ ඉන්න සහෘදින්ටත් ඒ ගැන කතා කැමති කිරීම කැමති වෙන්න පුළුවන්. ඉතින් ඕන දැනකින් පටන් ගන්න පුළුවන් දෙක. මම හිතන්නේ මේ මුලින්ම ස්තුතියි සුන්ලේට මේකට ආරාධනා කිරීම ගැන මේ සුනිලය කිව්ව ආකාරයටම කියන්නේ තමන් අපිව නිර්මාණය වෙන ආකාරයෙන් මේ විවිධ විදි තියෙන ඇත්තටම අපි අපි කියලා අපි නමක් දාගත්තට අපි මේ නිර්මාණය වෙන්නේ අපේ අවට ලෝකත් එක්ක තියෙන සම්බන්ධය ඇතුලේ. ඉතින් මම අපහු මගේ ජීවන ඉතිහාසයට ගියොත් මම කියන අනන්‍යතාවය කොට නැගුණා එක බැලුවත් ඇත්තටම මම හිතන්නේ මුසුනේ අයියගේ પરම්පරාවට පස්සේ પરම්පරාවේ <laughs> සහ මම ඇත්තටම දැන් හිතලා බලද්දී අඳුනගන්නේ ඇත්තටම 56 දරුවෝ කියලා කියනද ඇත්තටම අපි හරියටම 80 දරුවෝ අපි තමයි යුත්තාර්ථිකයත් එක්ක ගොඩනගිච්ච දරුවෝ මට මගේ පාසල් කාලය සහ ඊට පස්සේ තරුණ කාලය ගැන මතක් කරද්දී හරිම මේ ඒක දීර්ඝ වෙනස් වීමක් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. ඔව් හරි. මොකද මට මතකයි. කියන්නේ ඒක අපිට කලින් පරාය මම පරම්පරාවේ මම හිතන්නේ සුනිල් අයියාගේ પરම්පරාවට තිබ්බා යම් කිසි විදිහකට පදනමක්. පොඩි ස්ථාවර කාලයක් තිබිච්ච ස්ථාවර යඩු ගන්න අපේ ළමා කාලේ සරලතුනේ. පදනමක් තිබ්බා සහ ඒ කාලේ හිටපු අපේ තමු අපි තමන්ගේ නිර්වාණය කරගන්න බලන වීරයෝ ප්‍රතිරූප ඒ වගේ දේවල් හරිම ස්ථාවරයි. හැදිලා තිබුණා. විජය කුමාරතුංග අවුරුදු 10ක් විතර පතිරාජලා ඊට පස්සේ අපි හිටමු මේ ජෝතිපාල ගත්තා. අවුරුදු 10ක 20ක මේ වගේ දීර්ඝ කාලීන අල්ලලා හිටපු කට්ටිය හිටියා. ඒ වගේ ඒ කියන්නේ අපිට නිකන් අවුරුදු 10ක ළමා කාලයකදී බලාගෙන හැදෙන්න දීර්ඝ කාලයක් තියෙනවා. ඒකෝට යම් කිසි ස්ථාවර අපිට හදාගන්න පුළුවන් අරන්නතාවයක්. මට මතක දෙය තමයි අපි 80 ගණන් වලදී මතකයි බ්‍රේක් ඩාන්ස් වෙනවා මයිකල් ජැක්සන් එහෙම වෙනවා hmm. ඊට පස්සේ ඔක්කොම ඉස්කෝල වල කට්ටිය බ්‍රේක් ඩාන්ස් චැලෙන්ජ් තියනවා ඩාන්ස් කරනවා එහෙම hmm. ඊට පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ ඔන්න කුම්ෆු එනවා <laughs> මේ බෲස් ලී එනවා ඒකට අපි ඒවා අනුකරණය කරන්න ගන්නවා ඊට පස්සේ hmm. මම හිතන්නේ ඩ්‍රග්ස් එනවා ඊට පස්සේ එතකොට මට මතකයි ගෲප් සිටියා කියන්නේ කණ්ඩායම් ඉතින් ලොකු මෝටර් බයිසිකල් වල පාරවල් වල යනවා මේවා තමයි අපිට තිබ්බ මේ කියන්නේ තාමත් කෙටි කාලයක් ඇතුළත වෙනස් වෙන වීරව හිතේ ඊට පස්සේ මම හිතන්නේ නාදුන නැතු අකු වෙනවපත් වෙනවා කියන්නේ කාර්යව ආවා කියලා මේගොල්ලෝ අවුරුදු තුනක් ඇතුළත ඒ කියන්නේ 89 වෙද්දී ඒකත් ඉවරයි එහෙනම් අපි හැදෙද්දී හරිම අර ද්‍රවශීලී අනන්‍යතාවයක් තමයි අපිට තිබ්බේ ඉතින් ඒකින්දම මම හිතන්නේ මේ පදනම් විරෝධය ඊට පස්සේ මේ සම්ප්‍රදායත් එක්ක තිබ්බ සම්බන්ධය හරිම එක්තරා ආකාරයකට ලිහිල් සම්බන්ධය තමයි ඇතුලේ තමයි අපි හැදෙන්නේ. එතකොට ඊට පස්සේ ඒත් එක්කම තමයි මම හිතන්නේ අපි අපිට ගොඩක් ඒ කියන්නේ 90 විතර වෙද්දී දේශපාලනය අපි දේශපාලන විදියට සංවිධානය කරෙද්දී වම දකුණ දේශපාලනය වගේ ඒවත් එච්චරම මේ වෙනස්කම් හරිම ලිහිල් වෙලා තිබෙනවා. අඳුනගන්න අමාරු අමාරු කියන්නේ අපි හිතමු. තාප්ප කැඩිච්ච කාලයක්. තාප්ප කැඩිච්ච කාලයක්. ඉතින් ඔය කාලෙම තමයි මං හිතන්නේ අපි අපිට තේරුණ එකක් තමයි අපේ ප්‍රශ්නවලට අපේ ගැටලු වලට අපේ ආශාවල් වලට මේ අපිට ඉස්සලා පරම්පරාවේ දේශපාලනය තරම්ම ආමන්ත්‍රණය කරන්නේ නෑ වගේ එකක් තමයි තේරුනේ. ඒකත් එක තමයි ඉතින් අපි ගොඩක් මේ කාලේ මම හිතන්නේ කොළඹගේ සංවාදයත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අපිත් ඒ කියන්නේ දේශපාලනයට සම්බන්ධ වෙනවා ඊට පස්සේ එක්සන් ඩයිමන්ඩ් විදිහට අපි ගොනු වෙනවා ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ සුනිලයි කියන විසංයෝජන ව්‍යාපෘතිය මම හිතන්නේ ලංකාවේ මේ ගොඩක් ඒ කියන්නේ අර ජනප්‍රිය වෙන්නේ මේ කාලේ මේ යම් කිසි ආකාරයකට භාෂාවක් ඒක ඇත්තටම අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඒකට යම් කිසි විදියකට භාෂාවක් ආවා. ඒක ඇත්තටම සමාජයේ වෙමින් නවතුන දෙයක්. ඔහොම තමයි මම හිතන්නේ අපි මේ මෙහෙම කියන්න පුළුවන් නේද බුද්ධික දැන් අපේ પરම්පරාව කියන හරියටම හරියට අපේ પરම්පරාවට ඇති සීමාවන් නැති වෙන්නේ ඒ ස්ථාවර භාවය නිසා ඒක පැහැදිලිව කියනවා. ඒ කියන්නේ සමහර අයට තමයි එතනින් ගැලවෙන්න පුළුවන්න්නේ අර අවිනිශ්චිත භාවයේ එක් භාවය සමග ජීවත් වීමට තියෙන හැකියාව කියලා. මේ සම්පූර්ණ එතකොට ඒකේ පැත්තේ තියෙනවා පැරණිම ආධ්‍යාත්මික අදහස හිත බැලුවොත් ඒකට හොඳ දෙයක් එහෙම ඒ කැපැසිටි එක හැකියාවක් තියෙනවනේ. ඒතකොට සමහරට මේ ඔබේ પરම්පරාවට සිද්ධ වෙනවා හොඳින් හොනරකින්. ඒ අවිනිශ්චිතකමත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඒක ඒකට අවශ්‍ය භාෂාවකුත් නිර්මාණය වෙන්න පටන් ගන්නවා නේද? ජීවත් වෙන්න බෑගත් වෙන. ඒක ඒක බඩෙන් දෙන්න අර අපි නිකන් වෛරස් ගාඩ් නැතුව එක පාර්කම එකට මූණ දුන්නා වගේ තමයි මේ මේ ඒ අත්දැකීම අපිට තියෙන්නේ. නමුත් يعني අපේ විශේෂයෙන්ම අපි මේක ගෝලීය චිත්‍රය අරන් බැලුවොත් මේක විවුර්තාත්තිකේ මතුවීම සහ ඊට කලින් තිබ්බ කේන්ති අනුව ඒ කියන්නේ සුපසාධක පැරණි ආර්ථික ව්‍යුහය කඩා වැටීම ඒක ලංකාවට අදාළ දෙයක් නෙවෙයි මම කියන්නේ ලෝක පුරාම සිද්ධ වෙච්ච දෙයක් මේ මම හිතන්නේ මේකේ යම්කිසි යම්කිසි ආකාරයකින් ගෝලීයව මේ මේ සිදුවෙච්ච දේ අපි ස්ථානගත කරොත් මේක 60 දශකයේ සහ 70 දශකයේ වගේ ලෝකේ පුරාම විහිදුණු සමාජ අරගල ගණනාවක් සිද්ධ වුණා මේ සමාජ අරගල මම හිතන්නේ ලංකාවේ අපි එච්චර ටිකක් ආගන්තුකයි මේකට මේ විශේෂයෙන්ම වාමාංශික කතාව වගේ එකක් ඇතුළත මොකද අපි සාමාන්‍ය විප්ලව කියලා හඳුනාගන්නේ 17 විප්ලවය ඊට පස්සේ ප්‍රංශ විප්ලවය වගේ නමුත් මේ සිදුවෙච්ච විප්ලවය ගැන තරම්ම අපිට මේ ලොකු සාහිත්‍යයක්වත් නැහැ මම හිතන්නේ මේ මේ විප්ලවය ඇත්තටම එමානුවෙල් ගොලස්ටින් මේක හඳුන්වනවා අමතක වූ අංගේ විප්ලවයක් කියලා. ඒකට හේතුව තමයි මේකේ විප්ලවයේ ඉදිරියට පැමිණෙන කට්ටිය ඔක්කොම ඒකට කලින් සමාජයේ අමතක කිරීම වලට වාජනයක් වාජන වෙලා තිබ්බ මිනිස් කණ්ඩායමක්. ඒ කියන්නේ ස්ත්‍රීන්, සංක්‍රමණිකයන්, ඒ වගේම ස්වදේශික ජනතාව, තරුණයෝ මේ වගේ කට්ටිය තමයි. මොකද මේ ඉස්සලා පරම්පරාවේ මැද්දේ හිටපු නැති අය කියන්නේ අර මේ සෙන්ට්‍රල් වෙච්ච නැති ගැටේ මොකද ඊට ඉස්සෙල්ලම පරම්පරාවේ තිබ්බ ප්‍රොජෙක්ට්ස් වලදී ප්‍රධාන දේවල් තිබ්බා කියන්නේ පන්තිය ප්‍රධාන. ඒ එතකොට පන්තියේ ප්‍රශ්න විසඳලා තමයි අනිත් කට්ටියගේ ප්‍රශ්න විසඳන්නේ. කියන්නේ ඊට පස්සේ අපි ගත්තොත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නය වගේ ගත්තොත් ඒක විසඳන්න නම් අපි ඉස්සෙල්ලා ජාතික රාජ්‍ය ගොඩනගාගෙන ඒ ප්‍රශ්න විසඳලා තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ විසඳගන්න ඕනේ. සහ ඒ වගේම මේ තිබ්බ සංවිධාන ව්‍යුහයත් හරිම කියන්නේ පිරිමි සංවිධාන ව්‍යුහ හරිම මධ්‍යගත දරාවලිගත කේන්ද්‍රය සහ විශාල සංවිධාන මේ සංවිධාන ආකෘති වලට ඇත්තටම ඒ වගේම ආන්තිකකරණය වෙච්ච ගොඩාක් ක්‍රිස් හිටියා. මේ කට්ටිය තමයි මේ 68 විශේෂ අරගල විදිහට ඊට පස්සේ ස්ත්‍රීවාදී අරගල විදිහට අපි දැන් අනන්‍යතා දේශපාලන ව්‍යාපාර කියලා හඳුන්වනවා සහ නවවාම දේශපාලනය කියලා හඳුනගෙන එන ව්‍යාපාර මේ මේ මේ කට්ටිය තමයි මේ අරගලයට ඉදිරියට ආවේ. ඒගොල්ල ආපු සටන් පාටත් මේ අධිකාරීත්වයට විරුද්ධ වෙන්න ඕනේ මේ සිරස් ව්‍යුහයන්ට විරුද්ධ වෙන්න ඕනේ අපි සිරස් සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ. ඒවා තමයි තිබ්බ සටන් පාඩ. මේ මේක කලාව, දේශපාලනය හැම ශේෂ්ත්‍රයෙම ජීවන විලාසිතාවන් ජීවන ශෛලීන් ඒවත් දක්වාම දක්වාම උනා උදාහරණයක් විදිහට දර්ශනය පැත්තෙන් පශ්චාත් විවාදය වගේ කියන්නේ දෙරිදා ෆූකෝ ලකාන් වගේ ඒ ධාරාවන්ගෙන් ඊට පස්සේ කලාව ඇතුලේ ඇන්ඩි වෝහල් වගේ කියන්නේ ජනප්‍රිය කලාව පැත්තෙන් ආපු මේ වගේ කට්ටිය තමයි මේ يعني මේක ඒත් එක්කම දකුණු ඇමරිකාව වගේ කියන්නේ ගොවියෝ අරගල කරන්න පටන් ගත්තා ආජන්ටිනාවේ ඇත්තටම ගොවි අරගලේ ජයග්‍රහණය කළා ඒ කාලේ මෙක්සිකෝවෙත් තිබ්බ ඒක අධිපති පාලනය බිඳවත් ගන්න සමත් වුණා මේ වගේ විශාල අරගල ප්‍රමාණයක් නිර්මාණය වුණා ඒ ප්‍රතිඵලයක් විදිහට අපි හඳුන්වපු සම්භාව්‍ය දේශපාලන ආකෘතියෙන් බිඳවැටෙනට වශයෙන්ම ඊට පස්සේ මම හිතන්නේ මේ ඒකට විශේෂයෙන්ම කේන්සියන් මොඩල් එක ධනවාදී මොඩල් එකත් බිඳ වැටුණා. ඒ වගේම සමාජවාදී ආර්ථික ක්‍රමයට සහ ඒකේ ගෙනාපු දර්ශනයකට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා. මොකද මේක අපි ඇත්තටම සමාජවාදී ධනවාදී කියලා මේක වෙන් කරලා අඳුනාගත්තට මේගොල්ලෝ පොදුවේ ලෝක දර්ශනයක් විදිහට ඒගොල්ලෝ පරිසරයට සම්බන්ධ සම්බන්ධය සංවර්ධනය ගැන තිබ්බ අදහස ඊට පස්සේ මේ සංවිධාන ව්‍යුහ ගැන තිබ්බ අදහස නූතනත්වය ගැන තිබ්බ අදහස මේ දේවල් හරිම සමාන්තරයි සමාන්තරයි සහ ආර්ථිකය ගැන තිබ්බ අදහස දෙගොල්ලම උදාහරණයක් විදිහට දෙගොල්ලම හරිත විප්ලවය ඉතාමත් ඉහළින් පිළිගත්තා. ඊට පස්සේ ඇමරිකාවේ තේල ක්‍රමය, ෆෝඩ් ක්‍රමය වගේ වෙද්දී රුසියාවේ වැඩි වගේම ඉතාමත් ඉහළින් ළඟේ කරා අපි ගේම් දුන්නේ තියෙන අපේ ක්‍රම ප්‍රොග්‍රෙසිව් කියලා. ප්‍රොග්‍රෙසිව් කියලා මේ වගේ ඒවා ඊට පස්සේ සාමූහික ගොවිපළවල් ක්‍රමය බිනදාලා රාජ්‍ය විසින් සම්පූර්ණ බලය යොදලා කාර්මිකකරණය කරලා ඊපස්සේ ඒක මට මම නිකන් වෙන දෙයක් මතක් කරන්න කැමති ඔය රුසියානු විප්ලවයෙන් පස්සේ මුල් අවධියේ 1920 20 ගණන් වෙනකොට නාගරිකව හිටපු තරුණ පරම්පරා තරුණයෝ ඒ මුල් තිබිච්ච අදහස් ඇතුළේ ඊටාම මුල් විප්ලවකාරී අදහස් ඇතුළේ ඒගොල්ලෝ ගම්වලට ගිහිල්ලා එක එක අමුතු අමුතු පරිශන කරන්න පටන් ගත්ත ඔය සාමූහික ජීවිතය සම්බන්ධ එක එක වර්ගෙම හදන්න පටන් ගත්තා ඒගොල්ලෝ එක එක ජාති. නමුත් අත් වශයෙන් 30 ගණන්වල මේ ඔක්කොම විනාශ කරා මේ අර අර අර මට්ටම් කියනවා නෑ මේක තමයි ආකෘතිය කියන අදහසට ආවේක මේවා අත් වශයෙන් ප්‍රගතිශීලී නෙවෙයි මේ අපි යන්න ඕන පාර මේකයි කියලා අර තිබිච්ච විවිධ විවිධත්වයට ඒ පරේක්ෂණ විවිධත්වය සම්පූර්ණ විනාශ කරා. ඒ වයිත් පස්සේ තමයි අත්වාසික තොරතුරු පවා එන්න පටන් ගත්තේ කොච්චර විශාල විනාශයක් කරාද කියලා. ඉතින් මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය 60 ගණන් වල ඒ ව්‍යාපෘතියෙන් පස්සේ කේන්සියානු ආර්ථික මොඩල් එක සුබසාධන රාජ්‍ය වගේ එකට ලොකු චැලෙන්ජ් එකක් ආවා මම හිතන්නේ ඒ ධනවාදී කාලේ තිබ්බ ඉතාම ඉහළ මට්ටමක. ඒකට තවදුරටත් ඒ මොඩල් එකෙන් ඉස්සරහට යන්න බැරි වුණා සහ තිබ්බ ව්‍යුහ වලට තිබ්බ සුජාතක භාවය හැමදේම ඔව් බිඳ වැටුණා බිඳ බිඳ වැටුණා සහ ඒක නාට්‍ය හේතුත් ගොඩක් තියෙනවා නමුත් සංස්කෘතික තලයේ ඒක අඳුරගන්න පහසුයි මම හිතන්නේ ඒකේ ඒ ආපු අවකාශයේදී නිකන් ගොඩනැගිල්ල කඩ දැම්ම කඩලා දැම්ම වගේ වැඩක් නෙමෙයි ගොඩනැගිල්ලක් ඔව් ඒකට සංයෝජන ව්‍යාපෘති එහෙම හැම එකක්ම නිකන් අපිට අඳුනා ගන්න පුළුවන් උපමා රූපිකව මේ ගොඩනැගිල්ල කඩ දැම් කඩා දැමීමේ ක්‍රියාවලියේ ටූල්ස් විදිහට නමුත් තිබෙන තියෙන ප්‍රශ්නය තමයි සුනිල් අයත් මත කරා වගේ දැන් කොහොමද අපි මේ ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් ඇතුළත් වෙලා හිටපු ගොඩනැගිල්ල කැඩුවට පස්සේ අපි මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා. මොකද මේක අපි මොනවා වුණත් අධිකාරී ව්‍යුහයක් වුණත් ඒක ඇතුළේ ඉද්දී මිනිස්සු විදිහට අපිට තියෙන යම්කිසි ආරක්ෂාවක්. ඒක අපිට හොඳටම තේරෙනවා අධිකාරී විහන් වල හොඳට හිතපු ඉඳා ඒක ඒක ඇතුලේ අපිට අනන්‍යතාවයක් තියෙනවා නම් කිසි ආත්මයක් තියෙනවා හරිම නිදහසට වඩා හරිම මේ ආරක්ෂිත හැඟීමක් තියෙනවා නමුත් මේක කඩා විඳින මට පස්සේ අපි විවුර්ත වෙනවා මේ අති භයංකර නිදහසට ඒක කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ අපිට දැන් පිටිපස්සට ආපහු යන්නත් බෑ මොකද ඒක දන්නවා ඒක දන්නවනේ ඕනටට දන්නවා ඔව් දන්නවා ඒක ඉවරයි අපිමත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා ඉවර කරන්නේ නමුත් මෙතනින් එහාට කොහොමද යන්නේ කියලා ගැටලුව මුතින් මම අපි කතා බහ මැද්දේ මේ වෙන මේක සමහරට කෙලින් සම්බන්ධ වෙන්න පුළුවන් සමහරට බුද්ධිග්ගගේ ක්‍රියාව ගවේෂණයට කොහෙදී හරි සම්බන්ධයක් තියෙන්නත් පුළුවන් මේ ලාල් හැගොඩ කියන අපේ මිත්‍රයා එයා කවියෙක් සහ ඡායරූප ශිල්පියෙක්. එයාත් අමුතුම දේවල් විශේෂයෙන්ම පරිසරය හා සම්බන්ධ හුඟක් වෙනස් ආකාරයක සංවේදනයක් තියෙන මම දන්න ලංකාවේ එකම කවියා පරිසරයට තමන්ගෙම එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තමන්ගෙම දිගුවක් විදිහට සලකන. ඒක වෙන එකක් මේ ඕක තියෙනවා මේ ගංගාවක් වී ගලන තැන කියන කවි පොතේ කවි ගණනාවක් තියෙනවා මේ ඊට පස්සේ බහුජාතික සමගම් වලට විරුද්ධව ඒ කියන මහා විශාල ප්‍රහාරයක් විදිහට මේ කුඩා ගොවියෝ සාමාන්‍ය ගොවියෝ කෘෂිකර්ම විනාශ වීම ප්‍රශ්න. ඒතර ඒවා එක එක තලයකදී එහෙම වෙන එක හොඳයි කියන එකත් අර ඔබ කියන මේ කතිකාව ඇතුලේ තියෙනවා මේ දැන් අපි මොඩර්නයිස් වෙන්න ඕන අපේ කෘෂිකර්මයේ ඉහළ තාක්ෂණික මට්ටමට ගේන්න ඕන එක මේ පුංචි ගොවියන් කරන්න ඕන වැඩ නැහැ. විශාල ආයෝජනයන් කරමින් අපි කොම්පැනි මෙතන කැඳවන්න ඕන ආදි වශයෙන් දැන්. ඉතින් මේකේ කවි කවි දෙකක් තියෙනවා ওই තේමාව ඇතුලේ. එකක් ඉස්සලහුගේ කලින් කවි පොතක තිබෙච්ච එකක් තමයි PL 480 කියලා. <laughs> පැහැදිලි. නමුත් මම මම කියන්නේ කැමති අඳගොවි කියලා කවියක් තියෙනවා. ටිකක් දිගේ එකක්. කාස් නමුත් මේක උත්ප්‍රාසය නිසා තවත් හේතු නිසා මම කියවන්න කැමති මේ මේක සහෝදරයත් සමග බෙදා හදා ගන්න. අඳගොවි <clears throat> ආයිබවන්න. ඔටුන්නක් දමා ඔලුවට එන මුරිච්චි තද කෙරු පිලිස්සුණු පිටේ රත්තරණින් රන් පච්චය කෙටු ගොවි මිස අඳ ගොවි නොවේ දෙයම් පල්ලා අඳ නොවේ ට්‍රැක්ටර් මවන කොම්පැනි වල පැවැත්මට ට්‍රැක්ටර් ගෙන්වන එතුමන්ලගේ සතුටට ඊය කරන එතුමා කිරි සිනා දකින ගොවි මිස අඳ ගොවි නොවේ අම්මා පල්ලා අඳ නොවේ වීසොච්චමක් ලැබෙයි පින් සිද්ධ වේ පොහොර මවන කොම්පැනි වල පැවැත්මට පොහොර ගෙන්වන එතුමන්ලගේ සතුටට පොහොර දමන එතුමන් කිරි සිනා දකින වල්නාශක මවන කොම්පැනිවල පැවැත්මට වල්නාශක ගෙන්වන එතුමන්ලගේ සතුටට වල්නාශක ඉහින එතුමන් කිරි සිනා දකින කෘමිනාශක මවන කොම්පැනිවල පැවැත්මට කෘමිනාශක ගෙන්වන එතුමන්ලගේ සතුටට කෘමිනාශක ගහන එතුමන් කිරි සිනා දකින තොඟ තොග වෙළඳාම කරන කොම්පැනිවල පැවැත්මට අලෙවි කරන එතුමන්ලගේ සතුටට වී කිලෝ කර මනින එතුමන් කිරි සිනා දකින ගොවි මිසඟ ගොවි නොවේ බුදුන් පල්ලාඳ නොවේ මේ සොච්චමක් ලැබේ පින් සිද්ධ වේ ගොවියෝ කියන කම්කරුවෝ අපි අඳුර නැති වුණාට ලෝක කෘෂිකර්ම මැෂිමේ හොඳ ඇනවෙමු අපි මඩ තැවරුණාට ලෝක සාගිනි නිවන ජලකඳයි අපි නියගිට පිච්චුණාට ගොවි මිසඳ ගොවි නොවේ නේත්‍ර පල්ලාඳ නොවේ මේ සොච්චමක් ලැබේ පින් සිද්ධ වේ බුද්ධික ඇත්ත වශයෙන් අපි දන්නේ නැතුව අපි කතාවේ බොහොම කෙටි කාලයක් අපිට මේ බලනකොට ගිහිල්ලා විනාඩියක් විතර තියෙනවා අපි ඊගාව මම හිතන්නේ අපිට එකතු වෙලා කතාබස් කරන්න ඕන යන්න අපිට යම්කිසි ඉඩක් වචනක් කියලා කියලා අපි වැඩසටහන නිමා කරමු. ඔව් මම හිතන්නේ අපි මෙතන කතා කරන නවත් නවත් දෙන්න ගත්තොත් අපි ඉන්නේ අත්ත වශයෙන්ම දැන් එක්තරා විදිහකට විශාල විවර වෙච්ච ලෝකෙක. එතකොට අපිට මෙතනින් ඉස්සරහට කොහොමද යන්නේ කියන එක විුක්ත ප්‍රශ්නයක්. කියන්නේ අපි ඒකින්ද කොහොමද නිර්මාණශීලීව මේ විවර වෙච්ච ලෝකේ ඉස්සරහට යන පාර හදාගන්න කියන එකට සාකච්ඡාව තමයි අභියෝගය. ඒක තමයි අභියෝගය. ඇත්ත වශයෙන්ම අර එක පැත්තකින් පැරණි සිහින, පැරණි ලෝකේ, පැරණි ලෝකේ ගැන හිතපු විදුයි ආකෘති ඔක්කොම බිඳ වැටලා ඉවරයි. ඒවා අපව ගොඩනගන්නටත් බෑ. එතකොට බුද්ධිකත් කියන වගේ අපි ඉස්සරහ විශාල අභියෝගාත්මක ලෝකයක් තියෙන අපි නොදන්න පාරවල් තියෙන. කවදාවත් ගිය නැති පාරවල් තියෙන. එතකොට මේ පාරවල් අපිම සොයාගෙන යා යුතු අභියෝගයක අපි මුළු මනුෂ්‍ය වර්ගයාගත් ඉන්න තැනක අපි ඉන්නේ. ඉතින් අපි ඒ ගැන අපි නැවතත් මිතුරනි අපි කල්පනා කරන්න පටන් ගමු. ඔබටත් ආරාධනා කරනවා. ඒ වගේම අද අපි වැඩසටහන නිමා කරන්න කලින් ස්තුති කරන්න ඕන ඉඳුනිල් උපමාලිකා අපිට තාක්ෂණයෙන් සහයෝගය දුන්නා. ඔබ සියලු දෙනාට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬයි මේ